සුබුදෑසනක් ඔබ සියලු කෙනෙක්ටම අපි ශුද්ධ බයිබලේ ගීතාවලිය එකසිය පස්වෙනි පරිච්ඡේදේ පළවෙනි පදේ සිට හයවෙනි පදය දක්වා කියවමු. ගීතාවලිය එකසිය පස්වෙනි පරිච්ඡේදේ පළවෙනි පදය සිට හයවෙනි පදය දක්වා. ස්වාමීන්ට ස්තුති කරව්. උන්වහන්සේගේ නාමය කියා යාඥා කරව්. මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශ කරව්. උන්වහන්සේට ගීතිකා කරව්. ප්‍රශංසා ගී කියව්. උන්වහන්සේගේ සියලු ආචර්ම ආචර්යවත් ක්‍රියා ගැන කතා කරව්. උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කර ගනිව්. ස්වාමින් සොයන්නාගේ සිත ප්‍රීතිමත් වේවා. ස්වාමින් සහ උන්වහන්සේගේ ශක්තිය සොයව්. උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්. උන්වහන්සේගේ මෙහෙකරු ආබ්‍රහම් පැවතෙන්නෙනි. උන්වහන්සේ විසින් තෝරාගත්තා වුන් යාකෝබ්ගේ දරුවෙනි. උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යන්ද උන්වහන්සේගේ මුකයෙන් නික්මුණු විනිශ්්‍යයන්ද සිහිකරව. අපි ආඥා කරමු. ජියමාන බගාන් දේපියාණන් වහන්ස ඔබහන්සේට අදදාස්ගෙන සුති කරනා ස්වාමිනි අපට මේක සහ සම්බන්ධවීමට කරුණා දුන්න නිසා ඔබහන්සේ සුති කරනා දේව මෙහි ඉතුරු වැඩ කටයුතු වහන්සේගේ දෑඇතුට භාර කරනා ස්වාමිනාන්ස නමස්කාරයද දේශනාවද වහන්සේගේ දෑඇතුට භාර කරනා ස්වාමිනි යේසු ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමේන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේව නමස්කාර කරන්න උන්වහන්සේගේ අභිමුකයේ සිටින්න වචනය අහන් අපට දී ඇත්තාව මේ දවස ගැන අපි ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු උන්වහන්සේට ස්තුති කරමු උන්වහන්සේ පසුගිය සතිය මුළුල්ලේ අපව රැගෙනාව උන්වහන්සේ අප ආරක්ෂා කරා සුවෙන් තිබ්බා සැපයුවා උන්වහන්සේගේ දිව්‍ය උපකාරය නිරන්තරයෙන් අප සමග තිබුණ අපගේ පවුල් සමග තිබුණා අපි ගායනා කරමු මගේ සේනාවල දෙවිඳුන් ශුද්ධයි සැමකල්හිම වැඩවසයි. Hallelujah. Should I sustain he sustain he better was I Magisena will living good should I sustain say Ubashudai Ubashudai Usastan he bad wasai uba Ubashudai සේනාවල දෙවිඳුන් ශුද්ධයි සැමකල්හිම සැමකල්හිම වැඩ වසයි මගේ සේනාවල දෙවිඳුන් ශුද්ධයි සැමකල්හිම වැඩ වසයි Ubashundai, Ubashundai, Samakalhi Mavad Vasai, Ubashundai, Ubashundai, Samakalhi Mavad Vasai. මගේ සේනාවල දෙවිඳුන් මගේ සේනාවල දෙවිඳුන් ශුද්ධයි උසස්තැන්හි උසස්තැන්හි වැඩ වසයි මගේ සේනාවල දෙවිඳුන් ශුද්ධයි Shuddai, Ubashuddai, Usasteni Vedavasai, Ubashuddai. කල්ගේම බෑඩ පසයි හල්ලලුයා ස්වාමිනි මහිමය වේවා සිලු ගෞරවය සිලු මහිමය සිලු නමස්කාරය ස්වාමිනි මේ දවසේ බහන්සට දෙනවා දෙවි පියාණනි මද බහන්සේ යහපත් දෙවියන් වහන්සේ නිසා ස්වාමිනි උදැහැම උදෑස්සනකම බහන්සගේ කරුණාව අලුත් ඔබහන්සේගේ අභිමුඛය අලුත් හලෙලූයා ගෞරවවේවා ස්වාමිනී මුළු මහිමය මුළු ප්‍රශංසාව මුළු ගෞරවය මුළු ස්තුති අපිය බෝහන්සට දෙනවා මඳ බෝහන්සේ ජීවමාන ශුද්ධ උදවියන් වහන්සේ නිසා හල්ලෙලූයා සුතිවේවා ස්තුතිවේවා දෙවිපියාණනි ස්තුතිවේවා එනාමය පුදුමයි ඒ නාමය බලවත් එනාමය විශ්වේ මැවුම් කරුවානන් එනාමය විශ්වය අයිතිකරුවානන් හැම නාමයකට වඩා උසස් නාමය හලෙලූයා ස්තුතිවේවා විශ්වය ඔබේ නිර්මාණ කරුණේ සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ හලෙලූයා ස්වාමින් වහන්සේ අපේ පාලනය අපේ පාලකයාණන් අපේ අයිතිකරුවානන් හලෙලූයා විශ්වයෝගේ නිර්මාණ කරුණේ සැලසුම් ඔබේ මාජීවිත ගමනේ විශ්වයෝගේ නිර්මාණ කරුණේ සැලසුම් ඔබේ මාජීවිත සෙනෙහස ගලයි ලෙවබව් නසයි සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ සෙනෙහස ගලයි සෙනෙහස ගලයි ලෙවබව් නසයි සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි මගේ හදවත පත්ලෙන් ඔබෙ ගුණ ගයන්නෙමි මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමි අල්ලුයා මගේ හදවත පක්ලෙන් ඔබේ ගුණ ගයන්නෙමි ස්තිවේවා සමිඳේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවය ගින්නක්සේ මා තුළ පැතිර යයි ස්පර්ශය මට දැන් දැනෙනවා එය ගින්නක්සේ මා තුල පැතිර යයි නිරතුරු ඔබ මා තුල රජ කරයි රජ කරයි ඕ රජ කරයි හල්ලෙලූයා ස්වාමිනේ ඔබ මා තුල රජ කරයි මට හැඟෙයි ස්වාමිනේ මට හැඟෙයි සුති වේවා එය දැන් දැනි ස්වාමිනේ ඔබේ ස්පර්ශය මට දැනි සුති වේවා සිළු ගෞරවය සිළු මහිමය සිළු නමස්කාරය ස්වාමිනි මේ දවස්සේ අපි පූජා කරනවා ඔබේ මා ජීවිතේ ඔබ මගේ හඳ මඩලේ සෙනෙහස කලයි ලෙපනසයි සිහසුන දරයි ඔබ මගේ හද මඩලේ මගේ දෑත් ඔසවා ඔබව නමදින්නෙමී මගේ හදවත පත්ලෙන් ඔබේ ගුණ ජයන්නෙමි මගේ දෑත් ඔසවා ඔබව නම දින්නෙමි හල්ලුයා මගේ හදවත පත්ලෙන් ඔබේ ගුණ ගයන්නෙමි සමිඳේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවය ගින්නක් සේමා තුළ පැතිරයයි හල්ලෙලුයා සමිදේ ඔබ ස්පර්ශය මට දැන් දැනෙනවය ගින්නක් සේමා තුළ පැතිරයයි හල්ලෙලුයා හිරතුරු ඔබ මාතුළ රජ කරයි රජ කරයි ඔහු රජ කරයි සමිනේ ඔබ මාතුළ රජ කරයි මට හැනෙයි එරදැන් දැනේ හලෙලුයා හලෙලුයා සමිදේඔබ ස්පර්ශයමට දැනී සමිදේ ඔබ ස්පර්ශයමට දැනේ හලෙලූයාද විස්වාමිනි මැවුම් කරුවානනි ඔබගේ ජීවිතවල අයිතිකරුවානනි ඔබගේ ජීවිතවල පාලකයානනි නිර්මාතෘවරයානනි හලෙලූයා ඔබ යබහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනිය වහන්සේ මහත්තේ පුදුමදේ කරන දෙවියන් වහන්සේ ගෞරව වේවා নমස්කාර වේවා දෙවි ස්වාමිනේ අපි ප්‍රශංසා කරනවා සුති වේවා සුති වේවා සුති වේවා ස්වාමින් වහන්සේ රජුන්ගේ රජ ස්වාමින්ගෙන් ස්වාමී මුළු විශ්වයට ඉහලින් සිටින සර්ව බලධාරී දෙවියන් වහන්සේ කවදාවත් අපවත් නොහරින සදා කාලයට අප සමග සිටින ස්වාමිනි දෙවිපියාණන් වහන්සේ නිසා හලෙලූයා සුතිවේවා සුතිවේවා ගායනා කරමු මේ වෙලාවේ ගයම්ම ගීතයක් ඔබේ නමටා ස්වාදනෙත් මගේ කඳු දෙසට ස්වාමින් වහන්සේ අපගේ රජතුමානන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ අප සමඟ සිටින ස්වාමින් වහන්සේ හලෙලූයා සුතිවේවා ගීතයා ඔබේ නාමතා

ඔබ සදා ගයම් මගීතයක් ඔබේ නමට ගයම් වේවා ස්වාමිනී ගෞරවය මහිමය ඔබ සොයා හලෙලුයා ස්වාමිනිය වහන්සේට ස්තුති වේවා ස්වාමිනි අපිය වහන්සේ දෙස බලනවා වහන්සේ මත යැපෙනවා ගෞරව වේවා ස්තුති වේවා දෙවි ස්වාමීනි ස්වාමිනි নমස්කාර කරනවා දෙවි පියාණනි අපිය වහන්සේට ස්තුති කරනවා මේ දවස ගැන අපට දුන්න මේ කාලය ගැන වහන්සේගේ විශේෂ අනුග්‍රහය කරුණාව ගැන ඔබහන්සේ යහපත් දෙවියන් වහන්සේ ස්වාමිනි මෙතරම් දුර අපව ගෙනාව වගේ ඉදිරියටත් ගෙන ගිය මැනව ඔබහන්සගේ විශේෂාශිර්වාදයන් යටතේ අපව තබාගත මැනව ස්වාමිනි මමටවත් දකුණටවත් නොහැරිය ඔබහන්සේ සමඟ සිටින්ටත් ඔබහන්සේ සමඟ ජීවත්වන්ටත් කරුණාව දුන මැනව යොබහන්සගේ අත්වලට පාරවෙනෝ ඒසුස් වහන්සගේ උතුන්නාමේ තිවීන් වහන්සේට ස්තුති වේවා නැවත ඔබ මැද්දේ තිවීන් වහන්සේගේ වචනය බෙදා ගන්න දුන්න අවස්ථාව ගැන අපි බයිබලයේ අපි කොටසකට අපි අවධානය යොමු කරමු උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදය අපි හැමෝම දන්න කතාවක් ආබ්‍රහම් දෙවියන් වහන්සේ පරීක්ෂා කරන ස්ථානයක් අපි දන්නවා ඇදහිල්ලපියා ආබ්‍රහම් ජීවිතේ යම් කාලයක දෙවියන් වහන්සේ පොරොන්දුවක් දුන්නා පොරොන්දුව ලැබපු මිනිසෙක් විදි මිනිසෙක් විදියට යන ගමනේදී යම් දේවල් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ බලාපොරොත්තු වෙනවා ඒ දේවල් වලට ආබ්‍රහම් දක්වපු ප්‍රතිචාරය ඔහුගේ ජීවිතේ પરම්පරාවන් ආශිර්වාද ලබන්න මාර්ග හැරියා අපි බලන්න යන කාරණාව අපට පොරොන්දු තියෙනවා ජීවිතේ. උන්වහන්සේ අපට දීලා තියෙන වචනය තුලින් බොහෝ දේවල් අපේ හදවත්වල උන්වහන්සේ තබා තියෙන සමහර වචන විටින් විට අපිට මතක් වෙන විට අපි ප්‍රීතිමත් වෙනවා දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරන්න යනා වූ කාරණාවන් ගැන. නමුත් අපි ඇදහිල්ලෙන් දේව වචනය අල්ලගෙන ඒක තුල තියෙන පොරොන්දු අත්පත් කරගන්නවට වඩා අපේ ජීවිතේ කීකරුකම වැදගත්. අපේ ඇදහිල්ලේ ක්‍රියාවට වඩා කීකරුකම වැදගත්. අපි කියවමු උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා උත්පත්ති පොතේ 22 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා මේ කාරණාවලින් පසු දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින් ආබ්‍රහම් කියා ඔහුට කතා කළ සේක. ඔහුද මම මෙහි යයි කීය. උන්වහන්සේ නුඹේ පුත්‍ර වූ නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍ර වූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස් මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පු කරවයි කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටලුවා සූදානම් කොට තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍ර වූ ඊසාක්ද රැගෙන දවන පූජාව පිණිස දර පලාගෙන නැගිට දෙවියන් වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය. තුන්වැනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය. ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කතා කොට කොටලුවා සමග නුඹලා මෙහි සිටපල්ලා. ළමයාත් මමත් අතනට ගොස් নমස්කාර කොට නුඹලා වෙතට නැවත එන්නෙමු යයි කීය. මෙතන අපි දන්නවා ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නුඹ ප්‍රේම කරන නුඹේ එකම පුත්‍රයා වන ඊසක්ව මට පූජාවක් කොට ඔප්පු කරන්න. දෙවනි පදයේ කියනවා දැන් නුඹේ පුත්‍රයා නුඹේ එකම පුත්‍රයා නුඹ ප්‍රේම කරන නුඹේ පුත්‍රයා වන ඊසාක්ව මට පූජා කරන්න කියලා ස්ථානයක් උන්වහන්සේ පෙන්නනවා. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ වලට ආශිර්වාද එකතු කරනවා. දැන් ඊසාක් මේ පුත්‍රයා පොරොන්දුවේ පුත්‍රයා. නැත්තම් ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන්න දෙවියන් වහන්සේ නුඹේ පරම්පරාව මම ආශිර්වාද කරනවා. දැන් ඊසාක් පළවෙනි ආබ්‍රහාම්ගේ සාරාට ලැබුණු පළවෙනි පුත්‍රයා. මේ පුත්‍රයා තමයි ඊළඟට પરම්පරාව අරගෙන යන්න ඉන්න එකම මාර්ගය. මේ පුත්‍රයා ලැබුණෙත් පුදුම ලෙස විශේෂ ලෙස දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේ ඉෂ්ට කරමින් බලාපොරොත්තු නොවුණු විදියට වයසට ගිය කාලක උන්වහන්සේ දුන්න දරුවෙක්. මේ දරුවා තුළ බොහෝ බලාපොරොත්තු තියෙනවා දෙවියන් වහන්සේගේ වචනවල ආශිර්වාදවල ඉදිරි අනාගතයට ඒක රැගෙන යන પરම්පරාවට රැගෙන යන දරුවෙක් ලෙස ඊසාක්ව පිටකිනවා. නමුත් මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ඉල්ලන්නේ මේ නුඹේ එකම නුඹ ප්‍රේම කරන ඊසාක් වන නුඹේ පුත්‍රයාව මට පූජා කරන්න. පොරොන්දු තියෙනවා ආශිර්වාදයන් දෙවියන් වහන්සේ ප්‍රකාශ කරලා තිබ්බා. ඒ ඔක්කොම එක පැත්තක තියෙද්දී මේ පොරොන්දුවේ දරුවව පූජා කරන්න කියලා දෙවියන් වහන්සේ ඉල්ලනවා. බයිබලේ අපි දන්නවා දෙවියන් වහන්සේ මිනිසයන්ට ප්‍රේම කරනවා. මිනිස් ජීවිතවල පූජාවන් උන්වහන්සේට අවශ්‍ය නැහැ. නමුත් මේ ස්ථානයේදී කියනකොට ආබ්‍රහාම් දෙවියන් වහන්සේ මෙහෙම ඉල්ලන්නේ නෑනේ. ඇයි මෙහෙම ඉල්ලන්නේ? එහෙම මොකුත් කිව්වේ නෑ. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? ඒක තමන්ගේ පුත්‍රයාද? තමන් ප්‍රේම කරන කෙනාද? තමන්ට වටිනාම දෙයක්ද? බොහෝ කාලයක බලා සිටීමෙන් ලැබපු ආශිර්වාදයක්ද? ඒවා සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ කැප කරන්න සූදානම් වුණා. අද බොහෝ වෙලාවට අපේ ජීවිතේ අපි කරන්න කැමති නැති කාරණාවන් තියෙනවා. අපි මොකද්ද හිතන්නේ? දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාදයක්, දෙවියන් වහන්සේ මට දුන්න දෙයක් උන්වහන්සේ නැවත ගන්නෙ නෑ. මේ වචනය නම් මට මේ ඇහෙන මේ හඬ නම් දෙවියන් වහන්සේගෙන් වෙන්න බෑ කියලා අපි හිතන්න පුළුවන්. ආබ්‍රහම්ට පොරොන්දුවක් දුන්නා නුබේ වංශය මම ආශිර්වාද කරනවා ඒක බෝ වෙයි ඒක වැඩි වෙයි. ඊසක් ඉඳලා ඉඳලා කාලයක් බලාපොරොත්තු තබලා ඊට පස්සේ අවසානයේදී ලැබපු දරුවෙක්. මේ දරුවා නැති වුණා නම් මේ පොරොන්දුව කොහොමද ඉෂ්ට වෙන්නේ? මිනිස්්‍ය ආකාර මට්ටමින් අපිට පේන්නේ නැහැ. දෙවියන් වහන්සේ පොරොන්දු ඉෂ්ට කරන දෙවි කෙනෙක් බව අපි දන්නවා. එහෙනම් මෙතනින් එහා කොහොමද දෙයක් වෙන්න යන්නේ ප්‍රශ්න ලකුණක් තියෙනවා නමුත් ආබ්‍රහාම් දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුවත් දෙවියන් වහන්සේගේ වචනයවත් අල්ලගෙන ඒක මත රැඳෙනවට වඩා දෙවියන් වහන්සේ කියපු දෙයට කීකරු වෙමින් තමන් ප්‍රේම කරන තමන්ගේ එකම පුත්‍රයව වුණත් දෙවියන් වහන්සේට බාර කරන්න කැප කරන්න සූදානම් වුණා. වටිනාම දේ ඔබ ප්‍රේම කරන දරුවා ඔබේ එකම දරුවා. ඒක ලේසි නෑ. අපි ප්‍රේම කරන අපට බොහෝ දේවල් තියෙන දේ අතර එක දෙයක් දෙන්න පුළුවන්. නමුත් එකම දේ මම ප්‍රේම කරන දේ මම ආස කරන දේ මට ඉල්ලනකොට දෙවියන් වහන්සේට ඒක මට නොදී ඉන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍ය පූජාවක් නොවේ. මේ ස්ථානයේදී දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නුඹේ මුළු ජීවිතෙන්ම නුඹ මට නුඹ කීකරු වෙනවද නුඹ මට ගෞරව කරනවද මට වඩා වටිනා දෙයක් නුඹේ ජීවිතේ තියෙයිද අද ඔබ මෙනෙහි කරලා බලන්න ඔබේ දරුවෙක් ඔබට නැති වුණා නම් ඔබ දෙවියන් වහන්සේට දක්වන ප්‍රතිචාරය මොනවා වේද දරුවෙක් නැති වෙන එක දරුවන් අතර එක්කෙනෙක් නැති වෙනවා වගේ නෙමෙයි මේ ස්ථානයේදී එකම දරුවා අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි එකම දරුවා ඔබ ප්‍රේම කරන එකම දරුවා පූජා කරන්න. දැන් ඔබ ඔබේ ජීවිතේ කොමෙනෙහි කරන්න මේ දේ දෙවියන් වහන්සේ මගෙන් ඉල්ලුවා නම් මම දෙන්න ලෑස්තිද? ඔබ ආසම කරන දෙයක් ඔබට නැතුවම බැරි දෙයක් නැත ඔබේ අනාගතය ගැන ඔබ බලාපොරොත්තු තබා තියෙන දෙයක් දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාදයක් කොට ඔබේ ජීවිතයට එකතු කළපු දෙයක් ඔබ නැවත ඒ ඔබේ ජීවිතෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒක නැති වෙනවට ඔබ සූදානම්ද ඔබ කැමතිද අබ්‍රහම් මේ ඊසාක්ව පූජා කරන්න සූදානම් වෙනකොට බොහෝ අභියෝග බොහෝ ගැටලු තියෙන්නේ නැති. අපි දන්නේ නැහැ ඊසාක්ගේ වයස හරියටම මොන වයසද කියලා. නමුත් ඒ මව සාරාට දරුවා දරුවමයි. මවක් කවදාවත් දරුවා මොන වයසේ හිටියත් ඒ ප්‍රේමය වෙනස් වෙන්නේ නැහැ. දැන් පළවෙනි කාරණාව දෙවියන් වහන්සේ පුද්ගලිකව ආබ්‍රහාම්ට කතා කරලා කියපු දෙයක් උඹේ පුත්‍රයාව මට පූජා කරන්න. සාරාට කිව්වේ නැහැ. ආබ්‍රහම්ට විතරයි කිව්වේ. ආබ්‍රහම් එක්ක පුද්ගලිකව දෙවියන් වහන්සේ කතා කරලා දුන්නා වූ පණිවිඩයකට ආබ්‍රහම් වෙන කිසි කෙනෙකුගේ අනුමැතියක්වත් කිසි කෙනෙකුගේ අදහසක්වත් අහන්න ගියේ නෑ. දෙවියන් වහන්සේ කිව්ව දෙයට කීකරු වෙමින් ඊසක්ව පූජා කරන්න තරම් සූදානම් වුණා. ආබ්‍රහම්ගේ පැත්තේ බැලුවා නම් සාරට කිව්වද නැද්ද අපි දන්නේ නැහැ. හැබැයි බොහෝ වෙලාවට මට හිතන දේ ඒක නොකිය කරන්නේ නැති. මවකුට මම මේ දරුවා සමග යනවා නැවත එන්න යන්නේ මම විතරයි කියන පණිවිඩයක් කියන්න බෑ. තව රැගෙන ගියා සේවකයන් දෙදෙනෙක් ඒ සේවකයන් දෙදෙනාට මොකද්ද මන් දෙන උත්තරේ? නිකමට හරි පූජාසනේ තබලා ඊසක්ව පූජ කරලා නැවත තනියෙන් එන්න සිදු වුණා නම් ඔබ හිතලා බලන්න ආබ්‍රහම්ගේ මනස නැවත ඇවිල්ලා සාරාව දකින්නේ කොහොමද? නැවත සමාජයේ මිනිස්යන්ව දකින්නේ කොහොමද? තමන්ගේ පුත්‍රයාව පූජා කරලා ආපු නපුරු මිනිසෙක් විදියට මිනිසයන් අනිත් අන් මිනිසයන් දකින්නේ නැති. මේ ගොඩක් දේවල් හිතෙන්නේ නැති ආබ්‍රහම්ට. නමුත් අවට ඇතිවෙන්න පුළුවන් අභියෝගලත් අවස්ථා කිසි දෙයක් ගැන බලන්නේ නැතුව දෙවියන් වහන්සේ කිව්වද ඒ දෙ කරන්න තමන්ගේ කියලා කිසි දෙයක් හිතන්නේ නැතුව සියල්ල දෙවියන් වහන්සේගේ වචනයට යටත් වෙලා පූජා කරන්න සූදානම් වුණා. මේ පූජා කරන්න මේ යන ගමනේදී ඊටමත් වේදනා හිතන දේවල් ස්ථානයේදී අපි දකිනවා. මොකද්ද වෙන්නේ? 6 වෙනි පදයේ ඊසාක් පිට ඊසාක් මත තබනවා පූජාවට අවශ්‍ය දර තියලා දැන් ආබ්‍රහාම් වයසක මිනිසෙක් අතේ පීයක් සහ ගින්දරත් අරගෙන යනවා. පූජා කරන්න හදවතේ තියෙනවා දෙවියන් වහන්සේගේ වචනය මේ ඊසාක් පූජා කරන්න යන්නා වූ ඒ දරුවා මතම දර ටික තියාගෙන එකගෙන යනවා තමන්ගේ අතේ පීයයි ගින්දරයි අරගෙන යන ගමනේදී ඊසාක් අහනවා පියාගෙන් පූජාවට ගින්දරක් තියනවා අතේ පිහියක් තියනවා දරක් තියනවා කෝ බැටළුවා සතෙක් නෑ පූජා කරන්න. ඊසක් දන්නේ නැහැ තමන්ව පූජා කරන්න යන බව. ආබ්‍රහම් ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ සපයයි. දෙවියන් වහන්සේ ඒක බලාගනීවි. හත්වෙනි පදේ අපි ඒක දකිනවා. ඊසාක් අහන ප්‍රශ්නයට ආබ්‍රහම් කියන උත්තරේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේට අවශ්‍ය පූජාව ගැන උන්වහන්සේ බලා ගන්නවා. නවවෙනි පදයේ ආබ්‍රහම් මොකද්ද කරන්නේ? ඊසක්ව බැඳලා පූජාසනය උඩ තබනවා. අපි බයිබලයේ අපි බලාගෙන ගියා නම් ඊසාක්ගේ වයස ඉතාමත් කුඩා දරුවෙක් කියලා අපිට කියන්න බෑ. ඊසාක්ව බැඳලා පූජාසනයේ තැබුවේ කොහොමද? මම දන්නෙත් නෑ. ආබ්‍රහම් වයසක මිනිසියෙක්. මොන විදියට ඒක කරාද අපි දන්නේ නැහැ. නමුත් තමන් එක්ක ප්‍රේමණීය සම්බන්ධතාවයක් තිබිච්ච තමන්ගේ පුත්‍රයාව බැඳලා පූජාසනයට තබලා පූජාවක් ඔප්පු කරන්න පිහිය අරගෙන දරුවා මත තියන්න ලෑස්ති වුණා. දැන් අද ඔබයිමයි හිතන්න පුළුවන් ගොඩක් කාරණාවල් තියෙනවා. අපි බොහෝ වෙලාවට අපි ඇදහිල්ලේ අපි පොරොන්දුව අල්ලගෙන අපි ඒක මත අපි හිට ගන්නවා. ආබ්‍රහම්ටත් තිබුණා දෙවියන් වහන්සේ මට පොරොන්දුවක් දුන්නා. ඒක නිසා මේ දරුවව උන්වහන්සේ ගන්නේ නැහැ. මේ දරුවා තමයි පොරොන්දුවේ දරුවා. මේ දරුවා තුල තමයි දෙවියන් වහන්සේ දුන්න වචනේ හැම කාරණාවක් මිෂ්ට වෙන්න යන්නේ. ඒක නිසා මම දෙවියන් වහන්සේ දුන්න පොරොන්දු මං අල්ලගෙන ඉන්නවා. මේ දරුවව දෙවියන් වහන්සේ මගෙන් ගන්නේ නැහැ. කියලා ඇදහිල්ලෙන් ප්‍රකාශනයක් ඇති කරගෙන මේ පූජාව නොකර ඉන්න උත්සාහ කරන්න තිබුණා. නැත්තම් දෙවියන් වහන්සේ මෙවැනි දෙයක් කියන්නේ නැහැ. මට මේ ඇහුණු හඬ ඒක දෙවියන් වහන්සේගේ නොවේ. මේක වෙන හඬක්. දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කරන්නේ නැහැ කියලා තමන්ගේ දරුවව ආරක්ෂා කරගන්න, දරුවව රකින්න කාරණාවන් ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් ආබ්‍රහාම් කිසි දෙයක් බැලුවේ නැහැ. ඇත්ත ප්‍රේම කරා නමුත් සියල්ල කැප කරලා දෙවියන් වහන්සේට ඕනෑම දෙයක් ඉදිරිපත් කරන්න සූදානම් වුණා. ආබ්‍රහම්ගේ මේ පියවර දෙවියන් වහන්සේ දකිමින් අවසාන වෙලාවේදී දේවදූතයාගේ හඬක් උන්වහන්සේ වලා ආබ්‍රහම්ට කිව්වා නුඹේ දරුවා පිට අත තියන්න එපා. නුඹේ එකම පුත්‍රයාව පවා නුඹ මට දෙන්න සූදානම් වුණා. නුඹේ කීකරුකම නුඹ දේව බය ඇති මිනිසෙක් බව මම දකිනවා කියලා දෙවියන් වහන්සේ ප්‍රකාශ කරා. අද ඔබයි මායි අපේ ජීවිතේ කීකරුකම තුළ අලාභයන් වලට මුණ දෙන්න සිදු වුණත් අපි සූදානම්ද දෙවියන් වහන්සේ වෙනුවෙන් සියල්ල දරා ගන්න. දෙවියන් වහන්සේ වෙනුවෙන් ගන්නව පියවරවල් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ගන්න කීකර වීම ඇතුව අපි කරන දේවල් වල අපි සමාජයේ බොහෝ අභියෝගවලට මුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ආබ්‍රහම්ව ගත්තනම් අපි දැන් දන්නවා කතාවේ ඊසාක් අන්තිමට දෙවියන් වහන්සේ පූජාව කොට ගත්තේ නැහැ. ඒ වෙනුවෙන් බැටළුවෙක්ව උන්වහන්සේ සූදානම් කරා. ආබ්‍රහම් නිකමට හරි හිතුවා නම් ඊසාක්ව පූජාවක් හැටියට දෙවියන් වහන්සේ බාරගත්තා නම් මම නැවත එන්නේ කොහොමද? මම සේවකයන්ට දෙන්න උත්තරය මොනවද? මම ඇවිල්ලා සාරාට දෙන උත්තරය මොනවද? මගේ අනාගතයට මගේ પરම්පරාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන බව මම බෝ වෙනවා බව උන්වහන්සේ කියපු වචනය කොහොමද ඉවර වෙන්නේ? කොහොමද සම්පූර්ණ වෙන්නේ? ආබ්‍රහාම් පොරොන්දුව ලැබපු මිනිසෙක් වුණාට පොරොන්දුවට වඩා ආශිර්වාදයට වඩා දිව්‍යන් වහන්සේට ජීවිතයේ කීකරුකම මුල් කරගෙන තීරණ ගත්තා. අද අපි කිතුණුවන් හැටියට අපි බොහෝ වෙලාවට අපි ආසයි අපි කැමති අපි හරි ජෝලිතයි ආශිර්වාදලත් කියන ප්‍රකාශනය යටතේ දෙවියන් වහන්සේගෙන් දේවල් ලබාගෙන ප්‍රීතිමත් වෙන්න. නමුත් ආශිර්වාදය වලට උරුමකාරයන් වන අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතේ කැපකිරීම කරන්න අපි සූදානම්ද? කීකරුකම තුළ අපිට යම් කැපකිරීම් කරන්න සිදු වෙනවා. අබ්‍රහම් කාරණාවන් දෙකේදී ස්ථාන දෙකකදී වාක්‍යයන් දෙකක් ප්‍රකාශ කරනවා. ඒ වාක්‍යයන් දෙක මොන අදහසකින් ප්‍රකාශ කරාද අපි දන්නේ නැහැ. නමුත් ඒ දෙක අනාවැකියක් විදියට ඒක ඉෂ්ට වුණා. ආබ්‍රහාම් ඊසාක්ව රැගෙන ගියේ පූජාසනයට දෙවියන් වහන්සේ මගෙන් ඉල්ලන්නේ නෑ මට මේක පූජා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ දෙවියන් වහන්සේ කොහොම හරි නවත්තයි කියන බලාපොරොත්තුවකින් නෙමෙයි. අවසානයේ පිහිය අරන් පූජාවට ඔප්පු කරන්න ලං වෙන වෙලාවේදී තමයි දේවදූතයෙක් ඇවිල්ලා කිව්වේ උඹේ දරුවට කිසි දෙයක් කරන්න එපා ඒ කියන්නේ ඒකේ අදහස පූජා කරන්න වුණත් ආබ්‍රහම් සූදානම්. අපේ ජීවිතයේ ඇදහිල්ල අපේ කීකරුකම මේ විදියටද අපි ලෙඩක් ගැන නැත්තම් ප්‍රශ්නයක් ගැන ප්‍රයාඥා කරන්න පුළුවන් යාඥා කරමින් සිටින අතර ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන් ප්‍රශ්න වැඩි වෙනකොට මොකද්ද හිතන්නේ පොරොන්දු මතක් වෙනවා පොරොන්දු තිබුණට කෝ පොරොන්දුව තවම නැහැ. තවම ඒක ඉෂ්ට වෙන පාටක් නැහැ. පොරොන්දු ඉෂ්ට වෙනවට වඩා අපිට ලැබිච්ච දේවලුත් නැති වෙන්න වගේනේ අපිට පේන්නේ. අපිට හිතෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ආශිර්වාදලත් පොරොන්දු අපේ වාසියට අපේ ප්‍රයෝජනයට දේවල් ලබන්න අපි දෙවියන් වහන්සේගේ පාමුල සිටනවට වඩා කීකරුකමෙන් අපිට තියෙන දේ උන්වහන්සේට දෙන්න අපි සූදානම් වෙන්න අවශ්‍යයි. එහෙම දෙවියන් වහන්සේ ඉදිරියේ භක්තිවන්ත ජීවිතයක් ගත කරන විට අපේ මුඛයේ ප්‍රකාශනය ඇදහිල්ලේ වචනය වගේ ඒක ක්‍රියා කරනවා. පස්වෙනි පදයේ මොනවද අබ්‍රහම් කිව්වේ? සේවකයන්ට මමයි මගේ දරුවයි ගිහිල්ලා දෙවියන් වහන්සේට පූජා කරලා নমස්කාරයක් ඔප්පු කරලා අපි නැවත ඔබ ගාවට එනවා පස්වෙනි පදේ. මේක ආබ්‍රහාම් ගියේ ඊසාක පූජා කරන්න. නැවත අපි දෙදෙනා මෙතනට එනවයි කියලා කොහොමද කියන්නේ? අන්තිම වෙලාවේ දිව්‍යන් වහන්සේ පීය උස්සන වෙලාවේදී උන්වහන්සේ හඬක් දුන්නේ නැත්නම් ඊසාක පූජා කරලා ඉවරයි. ඒක ආබ්‍රහාම් දන්නේ නැහැ මොනවද වෙන්නේ යන්නේ. හැබැයි සම්පූර්ණ හදවතකින් සූදානමකින් ගියා ඊසක්ව පූජා කරන්න. මේ වචනය ඉෂ්ට වුණා. ආබ්‍රහම් දැනුවත්වද නොදැනුවත්වද අපි දන්නේ නැහැ. නමුත් ආබ්‍රහම්ගේ මුඛයෙන් පිටත් වුණු ප්‍රකාශනය එලෙසම ඉෂ්ට වුණා. නැවත ස්ථානයක අපි දකිනවා හත්වෙනි පදයේ ඊසාක් පියාණන් ආබ්‍රහම්ගෙන් අහනවා පියාණනි පූජාවට දර ගින්දර ඔක්කොම ලෑස්ති කෝ සතෙක් නෑ ආබ්‍රහම් කියනවා ප්‍රකාශනයක් දෙවියන් වහන්සේට අවශ්‍ය පූජාව ගැන දෙවියන් වහන්සේ බලනවා ඒක වුණා ඊසාක්ව පූජා කරන්න එපා කියලා දේවදූතයෙක්ගේ හඬ ආවන් පස්සේ ආබ්‍රහම් හැරිලා බලනකොට පඳුරු අස්සට හිර වෙච්ච සතෙක්ව හම්බුණා. ඒ සතාව පූජා කරා. ඒ ප්‍රකාශනයත් සම්පූර්ණ වුණා. අද ඔබයි මායි දෙවියන් වහන්සේත් එක්ක කීකරු සම්පූර්ණ යටත් වුණු ගමනක් ගමන් කරන විට අපේ මුඛයේ ප්‍රකාශන පවා ඒක සිදුවෙන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. මේක හිතලා ඇදහිල්ලෙන් කියපු ප්‍රකාශනයක් අපි දන්නේ නැහැ. නමුත් පූජා කරන්න සම්පූර්ණ හදවතකින් ආබ්‍රහාම් සූදානම් වුණා. පූජා කරන්න සූදානම් වෙලා නැවත අපි එනවයි කියලා කොහොමද කියන්නේ? අපි දන්නේ නැහැ මෙතන කොහොමද දේවල් වුනේ. නමුත් ආබ්‍රහාම්ගේ මුඛයෙන් ප්‍රකාශ වුණ හැම වචනයක්ම සත්‍යයක් බවට ඒක එලෙසම ඉෂ්ට වුණ බව අපි දකිනවා. අද ඔබයිමයි දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරවීමෙන් විගමන් කරන විට මේ විදිහට අපේ ජීවිතයේ අපේ යාඥාවන් අපේ ප්‍රකාශනයන් දෙවියන් වහන්සේට අපි තියෙන ප්‍රේමණීය සම්බන්ධතාවය තුළ උන්වහන්සේට අපි මුල් ස්ථානය දීම තුළ අපේ ජීවිතයේ උන්වහන්සේගේ ක්‍රියාව පුදුම ලෙස සිදු වෙනවා. ආබ්‍රහම්ට තමන්ගේ පුත්‍රයාව ආරක්ෂා කරගන්නවට වඩා දෙවියන් වහන්සේ දුන්න වචනය ආරක්ෂා කර ගැනීම වැදගත් විදියට දැක්කා. අද ඔබයි මායි අපි ආස කරන, අපි ප්‍රේම කරන, අපිට වටිනා දේවල් දෙවියන් වහන්සේගේ වචනය මත යටත් කරලා ඒවා නැති වුණත් දෙවියන් වහන්සේට මම කීකරු වෙනවයි කියලා කියන්න අපි සූදානම්ද? ඔබේ ආඥාවන් බලවත් වෙන්න නම් ඔබේ මුඛයේ ප්‍රකාශනයන් ඉෂ්ට වෙන්න නම් දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරු වෙන්න. දෙවියන් වහන්සේගේ පොරොන්දු සත්‍යයි. ඒ පොරොන්දු මත අපි සිට ගන්නවට වඩා වැදගත් දෙවියන් වහන්සේ අපට කිව්ව දේ අපි කීකරු වෙන එක. කීකරු වීම තුළ පොරොන්දු සම්පූර්ණ වෙනවා. අපි නොසිතන විදිහට ඒක පුදුම දෙයක්. උන්වහන්සේගේ ආශිර්වාද අපේ ජීවිතවලට උරුම වෙනවා. උන්වහන්සේ ඉදිරියේ අපේ සම්පූර්ණ යටත් උණු උන්වහන්සේට নমස්කාර කරන මුළු හදවතින් අපේ තියෙන ඇති සියල්ලෙන් උන්වහන්සේට ගෞරව කරන ජීවිතයක් ලෙස අපිට උන්වහන්සේ ඉදිරියේ සිට ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල බලාපොරොත්තු වෙන දේ කීකරු වීමයි. අනිත් සියල්ල ඇදහිල්ලේ ක්‍රියාව අනිත් සියල්ල ඒකෙන් පස්සටයි එන්නේ. අද අපි බොහෝ වෙලාවට හිතන දේවල් ප්‍රකාශන වලින් යාඥාවන් වලින් ඇදහිල්ලේ දේවල් වලින් ක්‍රියාවන් වලින් අපි දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න කියලා අපි හිතනවා. නමුත් ඒ සියල්ලට වඩා අපේ කීකර වීම තුළ අපි මම කලින් කියපු සියලු කාරණාවන් සම්පූර්ණ වෙනවා. හොඳම උදාහරණය අපි කියවපු කොටසේ ආබ්‍රහම්ගේ ජීවිතය. අද අපි ටිකක් මෙනෙහි කරලා බලමු. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ එකතු කළ ආශිර්වාදයන් වලට අපි මුල් ස්ථානය දීලා තියෙනවද? උන්වහන්සේගේ පොරොන්දු වලට මුල් ස්ථානය දීලා තියෙනවද? එහෙම නැත්නම් කීකරු වීමේ උන්වහන්සේගේ ඉදිරියේ උන්වහන්සේ ප්‍රසන්න විදියට උන්වහන්සේ මොනවද කියන්නේ? ඒක ගැන ප්‍රශ්න නොකර ඒක කරන්න අපි කැපකිරීමක් අපි කරන්න සූදානම් වෙනවද? අපි යාඥා කරමු. ජීවමාන බලවන්ත ශුද්ධ දෙවියන් වහන්සේ මේ වෙලාවේ ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනය අනුව ජීවිත ඔබ වහන්සේ විමසමින් ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමිනේ අපේ ජීවිතේ වටිනා දේවල් පවා ස්වාමිනේ ඔබ වහන්සේගේ පූජාසන ඉදිරියේ තබන්න ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමිනේ ආශිර්වාදයට වඩා ඔබ වහන්සේගේ පොරොන්දු ස්වාමිනේ වහන්සේ ජීවිතේ ප්‍රකාශ කරමි ස්වාමිනේ අපි තෘප්තිමත් වෙනවට වඩා ඔබ වහන්සේට අපෙන් ස්වාමින් වහන්සේ දී යුතු දේ අපේ කැපකිරීම තුළ ස්වාමිනේ ඔබ වහන්සේව ප්‍රසන්න කරන්න උපවාසකට උපකාර කරන්න කියලා වෙනවා. උපවාසට ස්තුතියි. දේව වචනේ හැම පොරොන්දුවක්ම උපවාසයේ ස්වාමීන් දී ඇති නිසා දෙවි පියාණන් වහන්සේ කීකරු වීම තුළ ස්වාමීන් උපවාස අපේ ජීවිතයේ ස්වාමීන් සියලු දේ සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ ඒක සැබවින්ම අපේ ජීවිතය අත්දැකීමෙන් උපවාසයට තවත් ලං වෙන්න උපවාසයට උපකාර කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුතුම බලවත් නාමයෙන්. ආමේන්. දැන් මේ දවස්සේ අපි යාඥා කළා අපේ ජීවිත අපේ පවුල් අපේ අනාගත දවස් අපි ස්වාමින් වහන්සේගේ ශුද්ධ උදෑත්වලට බාර කරමු. අද දවස්සේ අපි නමස්කාර කලා ඒ වගේම අපි දෙවියන් වහන්සගේ වචනයට සබන් දුන්න අපි යාඥා කරමු ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනය සත්‍යතාවයට කීකරු වෙලා ජීවත් වෙන්න අපට අවශ්‍ය අනුග්‍රහයක් කරුණාවත් දෙන්න කියලා. උන්වහන්සේ යහපත් අපේ බෙලහීන කම්බලට උපකාර කරන දෙවියන් වහන්සේ. හලෙලූයා මුළු විශ්වයම මවා පාලනය කරන සර්ව බලධාරී දෙවිපියාණනි ස්වාමිනි මේ දවස ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් අපි යාඥා කරනවා අද දවසේ ඔබ වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නත් ඔබ වහන්සේව নমස්කාර කරන්නටත් අපට දුන්න නිසා ස්තුතියි විශේෂයෙන් දෙවි ස්වාමිනි අද වචනය අසුව වගේ අපි යාඥා කරනවා ස්වාමිනි කීකරුකම පෙරදරි කරගෙන ඔබ වහන්සේගේ වචනයට යටහත්ව වචනේ සත්‍යතාවයට කීකරු වෙන්න ස්වාමින අවනත වෙන්න යටත් වෙන්න ස්වාමිනය තුළ ජීවත් වෙන්න පවතින්න තීරණ ගන්න අනාගත දවස්සේ තුළින් ජයගන්න ඔබහන්ස අපට උපකාර කළ මැනව අපි යාඥා කරනවද විස්වාමින් වහන්ස සියලු පවුල් භාරකරනෝ සියලු ජීවිත භාරකරනෝ රැකී රක්ෂා භාරකරනෝ ස්වාමින් යනන ස්ථාන කරන කියන දේවල් ඔබහන්සගේ ශුද්ධ දෑත්වලට භාරකරනෝ ඔබහන්සේට ස්තුතියි දෙවි පියාණනි අප සමඟ සිටින අපට උපකාර කරන මඟ පෙන්නන අපව ගෙන යන දෙවියන් වහන්සේ නිසා දැන් අපි ඔබ වහන්සේගේ අත්වලට යටත් වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේගේ සුද්ධ උදෑත් වලට බාර වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේගේ දිව්‍ය ස්වාමිනි ආරක්ෂාව සුවය රැකවරණය සැපීම නොඅඩුව අපට දුන මැනව අප සමග සිටිය මැනව ස්වාමිනිය ඔබ වහන්සේගේ අනුග්‍රහයත් කරුණාවත් අපට දුන මැනව දැන් පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් සුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත්මතු සදාකල් ස්වාමින් වහන්සේ එනතුරු ඔබ සියල්ලන් සමග වේවා ආමේන් ඔබට යේසු පිහිටයි